නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ කතං පණං යේ ධක්කාය දිට්ඨි හෝති ඉදා උසෝ විසාක අච්චුතවා පුතුජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මේ අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිසාණං සප්පුරිස ධම්මේ අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ විඥාණං අත්තනෝ සමනුපස්සති විඥානවන්තං වා අත්තානං අත්තනිවා විඥාණං විඥානස්මින් වා අත්තානං සමනුපස්සති තී කෞරුණ්‍ය යෝගාචර මහා සංඝරත්න අවසරයි අනිකුත් මේ නිවාසික උපාසක මහතු සම්බන්ධ කරගෙන අපි නිස්සාරණමනේ චාරිත්‍රානුකූලව මේ බ්‍රහස්පතින දවසේ ධර්ම දේශනාවට වෙන් කරගෙන තියෙනවා අද බ්‍රහස්පතින් දාවක් ධර්ම දේශනා වාරයකට ප්‍රස්තාවක් ඉතින් අපි <clears throat> ඊපාර වාරේ වගේ මේ වාරෙදිත් ඒ කරගෙන යන ධර්ම දේශනා මාලාවේ ඊගාව අංකයටයි අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි මේ දවස්වල පවත්වන ධර්ම දේශනාව සඳහා මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන වටිනා සූත්‍රයක් වෙන චුල්ල වේදල්ල සූත්‍රය පොදු මාතෘකාව වශයෙන් තබාගෙන තියෙනවා. අපි ගියේ පාර ඒකේ 9 වෙනි අංකයටයි එකතුනේ අද අපිට වාරේ පැමිණලා තියෙන්නේ ඒ චුල්ල වේදල්ල සූත්‍රයේ 10 වෙනි දේශනාවටයි. ඉතින් මේ වෙනකොට ඒ සූත්‍රයට මුල් වෙච්ච දෙපොළ ඒ කියන්නේ ධම්මදින්නා රහත්මෙනින් ආංශෙත් උපාසක විශාක උපාසකතුමත් අතර සාකච්ඡාව පවතින්නේ මේ සක්කාය දිට්ඨිය පිළිබඳවයි නැත්නම් සක්කාය දිට්ඨිය ඇතිවීම සහ නැතිවීම පිළිබඳවයි එතනදී ඒ ධම්මදින තෙරිනාංශේ මේ සක්කාය දිට්ඨිය පිළිබඳ විග්‍රහය බොහෝ තැන්වල අනිකෝ සූත්‍ර පිටකවල දක්වන්න පුළුවන් විදිහට මේ පංච පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ සම්බන්ධ කරගෙනයි විග්‍රහ කරන්නේ. <coughs> එතනදී පේනවා ඒ කොයි ස්කන්ධේ රූපස්කන්ධේ ගත්තත් වේදනා ගත්තත් සංඥා සංස්කාර විඥාන වශයෙන් කොයි එකෙත් හරි අවබෝධයක් ඇති වෙනවා නම් ඒක සක්කාය දිට්ඨිය නැති කර ගැනීමට උදව් වෙනවා. ඒ වගේ තාරාතිරමක් ඇත්තේ නැහැ. ඒ වගේම තමයි ඒ ස්කන්ධයන්ගේ පැවැත්ම අත්‍යවශ්‍යයි සක්කාය දිට්ඨිය ඇති හැටියෙන් හඳුනා ගන්න. ඒ හඳුනා ගැනීමෙන්ම සක්කාය දිට්ඨිය පිළිබඳ වශී භාවයක් ඇති කර ගන්න පුළුවන්. හඳුනාගත්තේ නැත්නම් සක්කාය දිට්ඨිය තමන් දාස භාවයේ පවත්තන. තමන් වශයෙන් අත්තට අරගෙන ඒකට යට වෙන පුද්ගලයා දාස භාවයටපත් වෙනවා. සක්කාය දිට්ඨිය ඇති වෙන යාන්ත්‍රණය ක්‍රියාවලිය එතන එතන දැකගත්තොත් ඒ දැකීම පමණින්ම ඒ පුද්ගලට සක්කාය දිට්ඨිය විශේෂයි වශියක් නැත්නම් සක්කාය දිට්ඨිය දාසකත්වයට බැල මෙහෙවර කරන තත්ත්වයටපත් කර ගන්න පුළුවන්. ඒක නිසා මේ මේ ස්කන්ධයන්ගේ ක්‍රියාකාරීත්වය අවශ්‍යයි. නමුත් ඒක දැනුමින් දැකුමින් ආලෝකය යටත හිට වෙනවනම් ඒක තමයි අපි මේ භාවිත මනසක් කියලා කියන්නේ. ඒ නැත්නම් ප්‍රතිපත්තියෙන් අපි ප්‍රතිපදාවෙන් අපි ළඟා වෙන්න හදන්නේ. අන්න ඒ එක එකක් උපාදානස්කන්ධ කොහොමද ක්‍රියාත්මක අතරේ ඒ රූපස්කන්ධේ වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ සංස්කාරස්කන්ධේ කියලා ඒ ස්කන්ධ පහෙන් පහේ හතරෙන් ඒ තුනයි හතර විස්තර කරන්න ගියා දැන් අපට අද පාරේ පැමිණලා තියෙන්නේ විඥානස්කන්ධය පිළිබඳව. එනමුත් සාමාන්‍ය බණක ස්වරූපෙන් ගත්තොත් ඒ රූපස්කන්ධය තේරුම් ගැනීමට වඩා ටිකක් අමාරුකමක් නැත්තම් තීක්ෂණ බුද්ධියක් අවශ්‍ය කරනවා වේදනාස්කන්ධය තේරුම් ගන්න. මොකද ඒක නාම ධර්මයක් නිසා. මේ වේදනාස්කන්ධය තේරුම් ගන්නවට වැඩිය ගැඹුරක් එහෙම නැත්නම් අත්‍යන්ත සම්බන්ධකමක් විඥානස්කන්ධයේ තියෙනවා. මොකද විඥානස්කන්ධය තුලින් තමයි අපි මේ බණ අහන්නේ, බණ කියන්නේ සියලු සංඥාස්කන්ධේ සංඥාස්කන්ධය හරහා තමයි හැඳිනීම සිද්ධ වෙන්නේ. නිසා ඒක අල්ලා ගන්නවයි කියලා කියන්නේ බොහෝමත්ම සියුම් තැනකට යනවා. ඒ කියන්නේ අපි සම්පූර්ණ හඳුනා ගැනීමේ නම් කිරීමේ වැඩපිළිවෙල විවේචනයට ලක් කරනවා. එහෙම නැත්නම් පරිශීලනයට ලක් කරනවා. ඊට පස්සේ තමයි ඒ සංස්කාර ස්කන්ධය කියලා සකස් කිරීම, ආරම්භීම්, ගෙතීම්, ඒ වගේ මේ අංග සංස්කරණ වලට යන්නේ. ඉතින් ඒ ඔක්කොටමත් යටින් එහෙම නැත්නම් මේ වේදනා සංඥා සංස්කාර කියන සියල්ලකම තාත්තා වගේ තමයි මේ විඥානේ පවතින්නේ හිත වශයෙන් නැත්නම් මේ හිතක් පවතිනකොට ඒ හිත පණ තියෙන බවට තියෙන හොල්මන තමයි චෛතසික කියන්නේ. ඒ චෛතසික තමයි වේදනා සංඥා සංස්කාර කියලා කියන්නේ. ඉතින් මේ චෛතසික හැම පැත්තෙම ක්‍රියාත්මක හැටි බලනකොට ඒ චෛතසිකයේ මූල ආරම්භය උල්පත විඥාණයට බැස ගන්නවා. ඉතින් ඒ නිසා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන එක එක ගැඹිරත්වයේ අණුව පෙළ ගැසීමකුත් තියෙනවා. නමුත් අර මුලින් කිව්වා වගේ ඒවා පිළිබඳව පූර්ණ අවබෝධයක් විග්‍රහයක් නැතුණත් රූපස්කන්ධය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනකොටම මෙවුවා දිහාවට ලකලාච්ච කිරීමක් ක්‍රමයෙන් ගැඹුරට අරන් යාමක් අනුපූර්ව වැඩ පිළිවෙලකුත් තියෙනවා. ඉතින් ඒක නිසා අර ලෝකේ කවුරු දෙනා කාටත් ගැළපෙන්න දේශනා විලාස වශයෙන් ඉදිරිපත් කරනකොට මේ ස්කන්ධ පංචකයේම ඒක පිළිවෙලට එකට පස්සේ එකක් වෙන විදිහට සාකච්ඡා කරනවා. ඉතින් අර ගිය පාර අපි සංස්කාර ස්කන්ධය තේරුම් ගත්ත නිසා නැත්තම් තේරුම් ගන්න උත්සාහ ගත්ත නිසා වෙලා ගත්ත නිසා ඊ ආලෝකයෙන් අපිට පුළුවන් ඊට යටින් තියෙන මේ විඥානයේ පිළිබඳව යම් කිසි ප්‍රමාණයකට සූත්‍රමය වශයෙන් චින්තාමය වශයෙන් යම් ප්‍රමාණයකට ළඟා වෙන්න ඒ වගේම අපි බලනවා උත්සාහ කරලා අපි ළඟ තියෙන මේ භාවනාවේ යම් යම් දැනුම් ප්‍රත්‍යක්ෂ දැනුමත් කොච්චරක් දුරට අස්පනා අපිට මේ විඥානයේ ඒ වශයෙන් සම්‍යක් වශයෙන් අවබෝධ කරගන්න පුළුවන්ද කියලා. ඉතින් යනු බලනකොට මේ විඥාණයට බැස ගැනීමට නැත්නම් විඥාන කියන මාතෘකාවට බහින්ද ත්‍රිපිටකයේ තොටවල් කීප පැත්තක් තියෙනවා. එකක් තමයි මේ පටිච්චසමුප්පාදය අනුව විස්තර කරන සංසාරේ පැවැත්මට කිලේශ වට, කම්ම වට, විපාක වට වශයෙන් මේ වටයේ සංසාර වටයේ පැවැත්මට විඥානය ගන්න තැන ගත්තොත් අවිද්‍යාව නිසා නොදැනුවත්කම නිසා අපි මේ ඉදිරියට ඉදිරියපත් වෙන දේවල් සංස්කරණය කරන්න පටන් ගන්නවා. සකස් කරන්න පටන් ගන්නවා. ඒවා විශ් නිරූපණ කරන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ගෙත්තන් වැඩ පන්නන් වැඩ එහෙම නැත්නම් අලංකාර වැඩ ආලවට්ටම් කරනවා. යහලවට්ටම් කරන්නේම තම තමන්ගේ තියෙන අවිද්‍යාවේ ප්‍රමාණයටයි. ඒ නිසා පවතින ඕනම කෙනෙක් යම් ප්‍රමාණයකට සංස්කරණය කරනවා කරනවා. ඒක ඉතින් ක්‍රමයෙන් ගෙවා දැමීම තමයි පුතක්ෂණ තත්ත්වයේ ඉඳලා ආර්ය තත්ත්වයට ගිහිල්ලා ශේක ශේක වශයෙන් ගිවං කරන්න. එතකොට සංස්කාර සමතේකටපත් කරනකොට සංස්කාර ගිවං කරන්න බෑ. සම්පූර්ණ සංස්කාර ගිවං කරනවා කියන එක වෙන්න බෑ. නමුත් ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අන්තවාදී වෙන්නේ නැතුව අත්‍යවශ්‍ය මූලික ටික විතරක් කරලා මැද පිළිවෙතේ මේ අර පිටිමැස්මෙන් කටයුතු කිරීම තමයි අපට ඒ සංස්කාර සමතයක් වශයෙන් කරන්නේ. ඒ නිසා ඒක හැම කෙනාටම කළ යුත්තක් තියෙනවා. ඉන්නාතන්ට වැඩිය සමතයකටපත් කරන එක තමයි අපට කරන්නේ. ඒ අවිද්‍යාවකේ ඝන බහල තත්වයේ අනුව බොහෝ දෙනා දැටිමත් දහරීව පණේපා කියාගෙන මේක වෙනස් කරන්න හැදුවට අරියානන්දස්සාවි යරි ධම්මේ කෝවිද වරි ධම්මේ සුවිනීතෝ සප්පුරිසානන්දස්සාවි සප්පුරි ධම්මේ කෝවිදෝ සප්පුරි ධම්මේ සුවිනීතෝ වෙනකොට ඒ දැඩි මත දහරී කෙනාට තේරෙනවා ඒ දැඩි මත දහරී කෙනා කැසපට ගහගෙන දඟලන්න දඟලන්න ඒ පුද්ගලයාට ආත්මිකතිය වැඩි වෙනවා එහෙම නැත්නම් මේ මානසික අසහන වැඩි ඒ වෙනුවට ඊට වැඩිය කලයුත්ත ප්‍රයෝජන සලකලා කරලා සාන්ත ජීවිත ගත කරන සමාජය එහෙම නොකරන ඇත්තෝ අර ආර්යයන් ආර්යයන් වහන්සේලා තුලින් සත්පුරුෂයන් වහන්සේලා තුලින් දැක ගන්න පුළුවන්. අන්නේ ධර්මයේ හැදෙන්නේ මේ ධර්මයේ දක්ෂ ඇති කෙනාට තේරෙනවා අවිද්‍යාව වැඩිකමටයි අපි මේ පරපතල වෙනස්කම් කිරීමට නැත්ව නැත්තම් මරනවා මම මේක කරනවාමයි කියලා කැසපට ගන්න. ඒ වෙනුවට මේ පුද්ගලයා තමන්ට ඉදිරිපත් වෙන ආරාධනාවක් අනුව තමන්ට හැකියාව අනුව රුචි දේ කරමින් සංස්කාර අඩු කිරීමක් කරනවා. ඒක නිසා අවිද්‍යාව නියෝජනය වෙනවා තමන් කරන සංස්කාර සකස් කිරීම මත මේ ඒ සකස් කිරීම නැත්නම් අවිද්‍යාවෙන් පෙරිලා ලෝකේ යම් කොටසක් මම හදනවා මම කෙරුවා මම මගේ මේක කියා ගන්න හරියට විතරමයි විඥානේ පාන. එහෙම නැතුව තියනා තාක් නාම රූප ධර්ම මත විඥාන පහළ වෙන්නේ. එහෙම නැත්නම් කියනවනම් අවිද්‍යාව නිසා අපි මේ ලෝකේ යම් කොටහ මම මාගේ කියාගෙන මගේ රුචිය කියන මගේ ශ්‍රද්ධාව කියන මම ඇසු විරුද්ධේ කියන මගේ තර්කේ කියන මගේ වැසගත් දිච්චිය කියලා කොටු කර ගන්නවා ඒකට අපි කියනවා සංස්කරණය කරගත්තා සංස්කාර කරගත්තා ওই ටික විතරමයි විඥාණයට කොටු වෙන්නේ විඥාණයට ආහාර වෙන්නේ මේ සංස්කාර පෙරලා දෙන කොටස විතරයි. ඒක නිසා අපි ලෝකේ කවදාකවත් විඥාණයට ගෝචර වෙන්නේ නැහැ. ලෝකයේ අවිද්‍යා සංස්කාර හරහා පෙරලා එන සීමිත දත්යන් ටිකක් විතරයි විඥාණය කරලා. එහෙම නැත්නම් මේ විඥාණය තමන්ගේ සංස්කාර නැමැති හේවාය යොදවලා තියෙන දොරටුවේ මේ මේ කටිට එන්න දෙන්න මේ කටිට එන්න දෙන්න ඉපයි. ඉතින් මේ දොරටු පාලකයා විඥාණයේ ශ්‍රද්ධාව මෙයා අදහන්නේ මේකයි කියලා දන්නවනම් එයාට විතරක් යන්න දෙනවා ඒකයි දෙන්න දෙන්නේ. එතකොට මේ දොරටු පාලයට යට විඥාන විසින් තෑගි බොකදී. ඔබ හරියට මගේ මේ මම අදහන දේ දාන්න. ඒ වගේම රුචිය දාන්න. ඒ වගේම විඥානයේ දැනට අහා මේ සංස්කාර විසින් අපි ඇසුවිතු පොඩි ඥානයක් අපිට තියෙනවා. ඒ ඇසුවිතු ඥානයට ගැලපෙන දේ ඉන්න දෙනවා අනිත් ඒවාට ඒක දෙනවා. ඒ වගේම අපි තර්ක කරලා තර්කෙන් දිනන මගේ තර්කේ හරි අනිත් වැරදි කියා ගන්න එකට සංස්කාරෙ ඉඳ දෙනවා අනිත් වශයෙන්. ඒ වගේම මම දැටිමත් දහරියව නැත්තම් මත දහරියව දිටිගතව ඉන්න හරියට මගේ දිටියට හරියනම ඉඳ දෙනවා අනිත් වට ඉඳ දෙනවා. ඉතින් විඥානේ දකින්නම අර සද්ධා රුචිය ආකාර අනුසති ආකාර පරිවිතක්ක දිට්ඨි ඥානකන්ති කියලා මේ පරිලාපට කරා. ඒ නිසා මේ විඥානීය ගන්න විනිශ්චයන් විනිශ්චයන භාජනය වෙන අමුද්‍රව්‍ය කවදාක සම්පර නැහැ. ඒක හැමදාම ඒ තමන්ගේ අර පෙරහන්කට පිළිපෙළන එක තියෙන නිසා විඥාණය කොච්චර සාධාරණ වෙන්න හැදුවත් යුක්තිකරක වෙන්න හැදුවත් විඥාණයට ආඩු ගන්න සදාචාරය පිළිබඳවත් වග වෙන්න බෑ මොකද යාළඟට එන තොරතුරු පෙරලෙන නිසා. ඉතින් මේක දැක ගන්න තමයි අපි මේ සංස්කරණය නොකර එන දෙයක එන දෙයකට එන්න ඇරලා යථාභූත ඥාන දර්ශනේ ඇති හැටි දැකීමට අගය කිරීමට යන්නේ ඒක ධම්මටිතිය කියලා කියනවා ධම්මටිතියක් නැත්නම් නක් ලැබෙන්නේ නැහැ ධම්මටිතිය මනසකින් විශාල පුළුල්කමක් ඇති වෙන්න ඕනේ කොයි දෙයකටත් ඉන්න දෙයට එන්න දෙන්න එහෙම නැත්නම් ප්‍රතික්‍රියා නොකරමින් ඉතින් මේක තමයි අපි ඊය සතියේ උත්සාහ කළේ ඒ ගුරුතුමින් අපේ කන නාසය ජීව කය මන කියන මේ දිවට ගොතුරු වෙන දේවල් කෙලින්ම විඥාණයට යන්න නොදෙන්න සංස්කරණය කරන ක්‍රියාවලිය අපි පිට කෙනෙක් වගේ බලන්න. මේ දේ දිහා යන්න ඇරලා සම්පූර්ණ විපස්සනා මනසකින් එහෙම නැත්නම් දෙපැත්ත පිළිබඳව සාධාරණව කටයුතු කරන විනිශ්චකාරයෙක් වශයෙන් පැත්තක් ගන්න නැතුව මේ විඥාණයට යන දේවල් තේරීමේ අයිතිවාසිකම විදායක ශක්තිය අරගෙන තියෙන මේ සංස්කාර කොච්චරක් පක්ෂග්‍රාහීද කියන එක බලාගෙන හිටියොත් තේරෙනවා තේරුම් ගන්න වෙනවා මේ විඥානයේ කවදාක සංස්කාරය කවදාකවත් මේ නිවන කියන න්‍යාය පත්‍රයට නෙවෙයි ඒක අනිවාර්යෙන් කරන්නේ ඒක අනිවාර්යෙන් සංහවතින් කරයි දික්ටි වලට කරයි පිටිකදී ආයක දැක්වීම සංස්කරණය කියන කොන්ත්‍රාත් එක බාරගත්ත මිනිසයා මේ කොන්ත්‍රාත් එක බාරාණන්තයේ නිවන පැත්තටවත් පුද්ගලයාගේ අභිවෘද්ධියටවත් හිතකාමීත්ව ප්‍රශ්න වෙයි. ආන එවැනි තත්වයක් කියෙදි මේ විඥාණයම දරුවෙක් වෙන চৈতසිකයක් වෙන සතිය පක්ෂපාතීව මේක දැනගන්න ශක්තිය. ඒකයි මේ සතිපට්ඨාන ඉස්සරහින් කියන බුදුහාමුදුරෝ අභීතෝ ඉදිරිපත් වෙන්නේ සතියට පුළුවන් මේ තමන්ගේම සහෝදරය. තමන් එකට උපන් එකම අරමුණ ගන්න එකට නිරුද්ධ වෙන මේ සංස්කාර අර පරිපූර්ණට ඇදහියට හැමදාම ඒ තේරීම නිසා විඥානය හිතන සදාචාරයයි විඥානය හිතන ධාර්මිකයි විඥානය හිතන පරිබැරි දන්නවා කියෝ එදිලා එන දෙයක් තමයි විඥානය කරුනේ මේ සත්‍ය මුල් කරගන්න සත්‍ය අපක්ෂපාති විනිශ්චයකාරයෙක් තත්ත්වයටපත් කරලා බෙන්ච් එකට නගගත්තොත් අපිට දවසක තේරෙයි අපිට තේරෙන්නේ පාට කණ්ණාඩියක් පේන්නේ පාට කණ්ණාඩියක් හරහා. මේ පාට කණ්ණාඩිය මගේ එක නෙවෙයි අනිත් එක නඩ ළඟ තියෙන්නේ. ඉතින් අපි හිතනවා අනිත් එක නඩත් මම ඒක දිවිය යුතුයි. ඒක කිසිම සාමාන්‍ය සමාජයක් නෑ. ඒක තනි කරන අන්ධයක් අන්ධකතියක්. එන්න අනිත් සංසාරක තියෙන වෙනමම කණ්ණාඩියක්. ඒ මනසට මේ ලෝකේ තියෙන වෙනම විදියක්. මේ පේන දියම තමයි එයා යුක්තිය පසිදා. ආන්නේ සඳහා විඥානය කොටස කියලා. සමානකින් අත්දැකීම් චෛතසිකයක් නිසා විඥානයේ සම්පූර්ණ මේක සාමාන්‍ය රාජ්‍ය තන්ත්‍රයක කොහොමද හැම තැනකම රාජ්‍ය නායකයා කටුකන බල්ලෝ ටිකක් වටේ තියෙනවා. ඒ රාජ්‍ය නායකයා එච්චර සාදාන සාදානකම් ඇති එච්චර නරක නෑ. නමුත් ඒ පුද්ගලික හමුදාව එයාට දෙන්නේ ඒගොල්ලෝ හිතන රාජ්‍ය නායකයන්ගේ රුචියල්කම් බලලා. ඒ නිසා කවදාකවත් රටවැසියෙක් ඒ රාජ්‍ය නායකයන්ගේ තත්ත්වය හෝ කටවන්න බලන්න අවශ්‍යයි. පුද්ගලික හමුදාවක් අවශ්‍යයි. ඉතින් හරචි මේ විඥානයේ තියෙන පුද්ගලික හමුදාවල් තමයි ඔය සංස්කාර කියලා කියන්නේ. ඒකත් අර සංසාරයක් පුරා එක දිගට ආශ්‍රය කරමින් ආපු නිසා පොඩුවයි කොල්ලාවයි වගේ, පොගහයි පොත්තයි වගේ ඒකේ නා මේ සංස්කාර කියන්නේ අනිවාර්යයෙන්ම තමන්ගේ හිත සූපිනිස තමන්ගේ අභිවෘද්ධිය සඳහා ඇති වෙන එකක් කියලා සංස්කාර කරලා දෙන හැම එකක්ම මගේ කියා ගන්න මම කියා ගන්න මගේ ආත්මය කියා. නමුත් අපි කියපු මාන දැනගත්තා ඒක භාවනා මානසිකාරයක් විදිහට අභ්‍යාසයක් විදිහට මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා මේ වින් සංස්කාර කරන නාඩගම කරන වෙලාවෙදීම වැරද්ද කෙරෙද්දීම දැක දැනගෙන ඒක හඳුනා නොගෙන සිටීම තමයි මේ සක්කාය දිට්ඨිය කැදීම එක ක්‍රමය. මේ විදිහට සංස්කාර වර්ණ ගැනීම, ගෙත්තම් පන්නන් කිරීම, ආලවට්ටම් කිරීම, සංස්කරණය කිරීම දැක්කට පස්සේ සුභා ආන්තික වශයෙන් දැක්කොත් තේරෙන පටන් ගන්නවා මේ දැක්ක විනිවිද කවදාකවත් සාධාරණ විනිවිදක් එන්න බෑ ඒ විනිවිද ඒ පුද්ගලයාට ගන්න. හිතේ කියලා බලන්නේ මනකට භාවනා කරන්න ඕනේ බුද්ධ ධර්ම දෙන්න ඕනේ සම්යද්දෘෂ්ටික වෙන්න ඕනේ එමන්ච සංග්‍රහී බව දෙක තුනක් බලන්න එනිසා විඥානය අපිට තේරුම් ගන්න පුළුවන් අවිද්‍යාවච්ච සංකාර සංකාරපච්ච විඥානං කියලා මෙන්න මෙවැනි විඥානයක් තමයි ලෝකෙට විඤ්ඤාත්යක් විදිහට මේ නාම රූප දෙකක් ලෝකයේ තියෙන නාම රූප දෙකක් එක සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා විඥාණයෙන් පස්සේ පහළ වෙන නාම රූප දෙක සමහරු විඥානයේ විසින් පහළ කරවන්නක් විඥාණයෙන් පහළ කරවන්නක් නිසා ඒකට විඤ්ඤාති කියන නම දීලා මුළු ලෝකෙම විඤ්ඤාති මාත්‍රයක් පමණයි කියලා විඤ්ඤාති මාත්‍රතා සිද්ධි නැත්නම් යෝගාචාර කියලා වෙනම නිකායක් දාගම ඇති. ඒකෙදි කියනවා මේ මුළු ලෝකෙම විඥාණය විසින් මවන කතාවක්. විඥාණය Tamanට කණ්ඩෝන වෙනකොට කබර කොහේ තරගය කරනවා. ඉතින් කියන ආදරජ මාර්ගව හදාගන්න. ඒ හදාගන්නේ මූලික දත්ත ලබාගන්නේ සංස්කාර හරහා සංස්කාරලා හදාගෙන විඥානයේ තියෙන අධිකාරී ශක්තිය නිසා එයා ලෝකෙට ලෝකේ නාම රූප මේ විදිහට අර්ථකථනය වෙනවා ඒක එක අන්තයක් අනිත් එක ඒ නාම රූප නැතුව විඥානයකට ඉන්න බෑ ඒ නාම රූප සත්‍යයි නිට්ටයයි කියලා ගත්තම තව අන්තයකට නිසා මේ විඥානයේ විසින් ප්‍රක්ෂේපණය කරන මේ නාම රූපත් විඥානයත් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා යම් කිසි කෙනෙකුට මේ කියන කිය තර්ක ශාස්ත්‍රයේ දිගේ එහෙම නැත්නම් මේ හේතු දැක්වීම දිගේ අදහසක්වත් ගන්න. සුත මේ වගේ. එහෙනම් කල්පනා කළා මේක මම කරලා නැති වැඩක්. මෙන්න මේ විදිහට මම කරලා බලන්න ඕනෑ කියලා. චින්තා මේ වශයෙන් හරි ගත්තොත් ඒ මුලට භාවනාවේදී අනන්ත අප්‍රමාණ වාර හම්බ වෙනවා. මේ විඥාණය මවාපාන දේවල් මවාපාන්න ඇරලා මගේ මගේ ආත්මික විදිහට අන්න ඉතින් යනකොට විශාල රැඩිකල් වාදී විප්ලවීය සෙල්ලක්කාර ක්‍රමයකට යන්න ඕනේ විපස්සනා. එහෙම නැත්නම් ඒ වෙලාවේ සම්ප්‍රදාන කුල ගතානුගත ක්‍රමයක ගියොත් සංස්කාර අන්‍යවෙන්න. විඥානයේ පිළිබඳ මේ කතා කරන වෙලාවදී ඇගෙන ඒ විප්ලවීය ගතියක් එන්න ඕනේ. ඉතින් ඒ නිසා පරිසම්පාදයන් බලවත් ඒ විඥානයේදී ක්‍රියාකාරීත්වයේදී විඥානය දැනගැනීම මානසික ආකාරයක ආකාරයේ එක විදිහකට ගන්න. අනිත් පැත්තෙන් තමයි විඥානය ගැන කතා කරනකොට පංචස්කන්ධයට දාලා අපි අවකත්කින් මේක හඳුනා ගන්නවා. පැවැත්ම වගේම මේ වර්තමාන මොහොතේ මේ චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන වශයෙන් විඥානයා මේ බාහිර ලෝකෙත් එක්ක වහාම සම්බන්ධතාවය පැවැත්ීමේදී පාටු ආකල්පයක් විඥානය ක්‍රියාත්මක වෙනවා. ඒ පැත්තෙත් අපිට විඥානය දැක ගන්නවා. ආයි මේ බුද්ධ නිවන් දැකීමේ වැඩ පිළිවෙල වගේ වැඩ කරනකොට බුද්ධියට වර්ධනය ගැන කතා කරනකොට විඥානය මොකද්ද ක්‍රියාපටිපටියක් තියෙනවා. පළවෙනි විඥානය වශයෙන් එහෙනම් අපි විදර්ශනා ඥාන එකින් එක එකකින් නැගිට වෙනකොට ඒ ඔක්කොම දරාගෙන ඉන්න පදනම් වෙන්නේ විඥානයේ තමයි. ඉතින් අන්නේ විදිහට මේ විඥානයේ වැඩපිළිවෙල දිහා දකින්න නම් මේක බොහෝ විට නැත්තම් උපදේශයක් වශයෙන් පොදුවේ මේ කටයුත්ත මගේ එකක් වශයෙන් නෙවෙයි අනුන්ගේ එකක් විදිහට සංඛාරම් පරතෝදිස්වා මේ සංස්කාරය අනුන්ගේ දෙයක් විදිහට බලන බැල්ම හරිම අමාරුයි මේ නිත්‍ය සංඥාවේ හැදිච්ච මනුස්සයා. ඒ වගේම මේ සැප සම්පත් සහිතව ආර්ය ජීවිත ගත කරපු එකනට මොකද කොහොමද සැප විඳපු එකනට ගෝකමාරි මේ දර්ශනේ දකින්න. මොකද ඒක පිහිය කරගත්තා වගේ. අතින් ඇඟෙන් ඇටයක් යනවා වගේ මේ තමයි මෙතෙක්කල් ආසාවෙන් තන වඩාගත්ත සංකල්ප රාශිය අනුන්ගේ වශයෙන් දකින්න. ඉතින් ඒ නිසායි සර්වචනාංශය ඊට ඒ ගැඹුරු භාවනාවට කලින් නැත්තම් එවැනි මනස සකස් කර ගැනීමට කලින් ඒ පුද්ගලයා රූපීය වශයෙන් නැත්නම් කායික වශයෙන් ලෝකෙන් පොඩක් අබිනිෂ්ක්‍මණයක් කරන්න කියන්නේ. කාය විවේකයක් අරගන්න කියලා. පුළුවන් නම් චිත්ත විවේකයකට අරගන්න කියනවා. අරගෙන ඉවරලා තමයි මේ උපදි විවේකයේ කියන මේ විඥානය පිළිබඳව අර දුරස්ත බැල්ම එහෙම නැත්නම් පිට කෙනෙක් වගේ බලන බැල්ම බලන්න පුළුවන්. අපි මේ කාමරාගාදී එදා ලෞකික ජීවිතයේ දේවල් වල ගිලීගෙන එහෙම නැත්නම් අපිට එහා පැත්ත මෙහා පැත්ත හැරෙන්න තරම්වත් ඉඩ නැති කාර්යබහුල චිත්ත වේගයක් නැති තැනක ඉඳගෙන අපිට කවදාකවත් විඥාණයෙන් විඥානයේ තියෙන ඡට කපට ගති දැක ගන්න බෑ. ඒ නිසා කියනවා මැජික් එකක් මැජික් බලනකොට හරියට බලන්න ඕන නම් මැජික් කාර්යය ඉස්සරහින් ඉඳපයි පිටිපස්සට යන්න කියනවා. නම් මැජික් කාර්යය ස්ටේජ් එකට යන්න ඉස්සලා හොඳටම බලලා පටන් ගන්න පිටිපස්සෙන් කවුරුත් නැති විදිහ. හිතියොත් පේන්නේ මනසට මිනිමරුවක් වගේ. මොකද ඔක්කොම ටික පිටිපස්සෙන් ලබනකොට පේනවා. බුදුජාණන් වහන්සේ කියන්නේ මා විඥානේ මායාකාරයක් වශයෙන් එයා බලනවා හැම වෙලාවෙම ඉස්සරහ තියාගෙන. ඉස්සරහ පැත්තට සංගීතෙත් දෙනවා, හස්බන්දුමුත් දෙනවා. එයාගේ සෑම රංගනයක් වතෙන් ඉස්සරහ පැත්තේ මොක පිටිපස්සේ බලනකොට මේක හරියට අර මොහිනී බැලුවා වගේ තමයි. මොහිනී ඉස්සරහ පැත්ත එක දරුවෙක් වදපු තරුණ කාන්තාවගේ වෙනම තියනවා කියන්නේ. පිටිපැස්ස සම්පූර්ණ කුණපණුවක් ගහපු තුවාලයක් තියෙනවා. ඒ නිසා මොහිනී නටනකොට කවදාකවත් පස්ස හරවන්නේ. පස්ස දැක්කොත් මෝහන කතියක් ඇත්තේ නැහැ. මේ නිසා මේ විඥානයේ මේ විකෘති විකෘති යන බෑ. මේ දර්ශනය ඒකට කියන යෝනිසමංසකාරය කියලා. ඒ යෝනිසමංසකාරය ඇති කරන්න අමාරුයි. ඔය කාම ලෝකේ ඉඳගෙන චිත්ත විවේකේ නොලබා කරනවා. ඒක නිසා විඥානය පිළිබඳ පළවෙනි පාඩමවත් ලබනද අපිට තාවකාලිකව ඒ අභිනිෂ්ක්‍මයක් අවශ්‍යයි. නැත්නම් මේ හැකන ජීවනාසේ යම් ප්‍රමාණයකට රූප ශබ්ද ගන්ධ රස කිනවයි වහන්න පුළුවන් හරිය වහන්න වෙනවා. එහෙම නැතුව මේ තැනට යන්න බෑ. ඔපරේෂන් එක කරන්න ලෙඩා තියටරයකට ගන්නවා වගේ ලෙඩා සීතසි කරනවා වගේ ඔපරේෂන් එක කුච්චිත කරන්න. ලෙඩා හිමින් තන හරහා දාලා කරන්න බෑ. ආහන්නේ වගේ තමයි මේ භාවනා කරනකොට අනිකුත් රූප වේදනා සංඥා සංස්කාර කියන මේ දේවල් යම් ප්‍රමාණයකට හිරිවට්ටන්න. ඒක නිසා අපි රූප ලෝකයෙන් ඇවින්වීම සඳහා භාවනා කරනකොට කියනවා ඇත්තික වහගෙන විශේෂයෙන්ම පරියන්කේදී. ඒ රූප ගන්න දුන්නොත් නැතර කරා. චක්කු විඥාණයට හිත දුවන්න දෙන්න එපා. ඊට පස්සේ සාද්ද නැත්ැනකට යන්න සෝත විඥාණය දිගේ ව්‍යාපෘත වෙන්න එපා. ගන්ධ රස යන්න එපා. පහස වශයෙන් කයෙන් ඇති වෙන ස්පර්ශයේදී සචේතනිකව මුකුත් කරන්න බෑ. අචේතනිකව සිටින අසංස්කාරක සිටින කාය විඤ්ඤාති වෙන්න ආරින්න ඒක ප්‍රශ්නයක් නෑ. මේකට හිතව ගන්න. මේකටම හිතව ගන්න. අතීත වශයෙන්වත් රූප බලන්න එපා අනාගත වශයෙන්වත් එපා. වෙනවනම් ඒක වෙනකත්ම හරි නෑ. එහෙම නැත්නම් ඒකට හරි නෑ. ඒ වගේම ශබ්ද නිසා වේදනා නිසා හිත පිට ගියොත් ඒකත් අර විඥානයේ එකලස නැති වෙන නිසා අපි උත්සාහ කරනවා ප්‍රධාන වශයෙන් මේ කාමරාග පිටික දිනවීම සඳහා ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව තියෙන සංඥා හැකිතා කඩපරක්. ඉතින් කාර්යබහුල ජීවිතයක් ගත කරන එකට හොඳට තියෙනවා. ඒක මොන තරම් විදං අධික කාලයක පැවෙන සංවිධානය කළ යුතු දුර්ලභ වස්තුවක්ද මොකද අපි ඒ තරම ශිෂ්ට නිසා. අපි අශිෂ්ටව කැලේ වෙලයි කියනනම් ඔයක ලේසි. දැන් අපි ශිෂ්ට වෙලා ගමේ නගරට ගියාට පස්සේ ඔක බොහොම දුෂ්කරයි. අපි නමුත් මේ ඉන්න පිරිස ඒවතෙන් අරගෙන ඉතින් ඇවිල්ලා භාවනා කරනකොට ඉස්සල්ලාම කරන්නේ අර ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයේ කියන සචේතනික වැඩ අදිෂ්ඨාන පූර්වක නතර කරලා සීලයේ මතින් සමටහනක් සමාදන් වීම මතින් සදාචාරයේ මතින් නතර කරලා අර අසංස්කාරිකව සිදුවෙන කාය විඤ්ඤාතයට හිත යොදනවා. ඒක මේ අඩේට ගන්න. ඒකම තමයි වාංගුව යන්නේ. ඒක නිසා ආසත් ප්‍රසාද හෝ පිම්බි පැකිලිම අරගන්න. අරගෙන වෙලා ඒක දිහාම බලාන ඉන්නකොට ඒ ආසස් ප්‍රසවාසයේ නැත්නම් ආනාපානී විපදිනාමයි. කොහොමද කාලානුරූප වෙනස් වෙන්නේ? එහෙම නැත්නම් ඒක දෙසම අනිත් දේවල් නැතුව බලන්න හිටියොත් ඒ අනුව සිදුවෙන ප්‍රත්‍යාර කොහොමද යන්නේ කියලා බලන්න හිටියොත් ඒකේ බොහෝ විට මානවයාගේ සමානකමක් පේනවා. යම් අරමුණක් දිහා නැවත නැවතත් සද්ධාවෙන් යුක්තව අදිෂ්ඨානික යුක්තව බලන්න හිටියොත් විශේෂම සත්‍යය ඉදිරිපත් කරගෙන ඒ අරමුණේ තියෙන විචිත්‍රත්වය විවිධාංගීකරණය අඩු වෙලා ඒකාකාරීකමකට නිස්සද්ද තැනකට tempat වෙන පැත්තකටපත් මේකේ අනිත් පැත්ත මේක කියන්න පුළුවන් මේක හිත වදින තාලෙට අරමුණක බලනකොටම තියෙන විචිත්‍රත්වය විවිධාංගීකරණය එහෙම නැත්නම් ඒක තියෙන විභූෂණ 18 කෝලං 18 සන්නි බහුරු කෝලං ඒවා බොහෝම චිත් ගන්න සුළුයි ඒක දිහා බලාගෙන ඉන්නකොට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒකේ තියෙන මේ හේසිලිලාරේ මැකෙන්න පටන් ගන්නවා ඒකේ තියෙන ඒකාකාරීකම මතුවෙන නිසා අපේ සංසාරයට කැමැති ඇත්තු විචිත්‍රත්වයට කැමැති ඇත්තෝ විවිධාංගීකරණයට කැමැති ඇත්තෝ නිතරම රූප මාර්ගයේ අරමුණ මාර්ගය. අරමුණ කරපිට පැනිල්ලෙන් තමයි අරමුණක යථා ස්වરૂපේ දැන ගැනීම මෝහා කරන්නේ. නැත්නම් දුක්ඛ සත්‍ය වසාරන. අපිට අවශ්‍ය නම් ඇත්ත ඇති හැටියෙන් දකින්න එකම දෙයක් තියා බොහෝ වෙලා බලයින් කියහම අපිට තියෙනවා කිමිච්චක් යමක් උපේලා තිබ්බනම් ඉගෙනගෙන තිබ්බනම් සෞඛ්‍යයක් හදාන තිබ්බනම් දැනුමත් තුනේ සේරම බාධා ඒ අපි මෙතෙක් කල සංසාරික වශයෙන් මොනක්නම් මේ ලෝකායත වශයෙන් උපේලා තියෙන සෑම දෙයක්ම අර එක අරමුණක බොහෝ වෙලා හිත පැවැත්වීමට තන්නේ ක්‍රම විරුද්ධව ක්‍රියාවක්. ඒ කියන්නේ යෝගාවචරයට අර මෙතෙක් රැස් කරපු සෑම දෙයකම තියෙන වෙහෙස කර තත්ත්වය. Tamanට වද දෙන තත්ත්වය. ඒවා එකක්වත් Tamanට හිතාන හිතියට හිතසෝ පිණිස තියා අඩු ගානේ පැත්ත කරලා වැඩ කරනකන් නිකන් හිටපන් කිව්වට හිටින්නේ නැහැ. එනිසා මේක දුෂ්කර නිසායි බොහෝ දෙනා භාවනා කරන්නේ නැතු ඉන්නේ ඒගොල්ලෝ කියනවා. ඒවා කරදර නැති දවසේ භාවනා කරන්න. ඒක නිකන් හරියට වතුරේ තෙතමනේ නැති දවසක වතුර වල්ලන්නම් කියලා කියනවා. ඉන්ද ගින්නක උෂ්ණ නැති දවසේ මම ගින්න ගැන ආදාරම් දානවා. ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕනේ අපි ලෝකායත වශයෙන් යමක් උපේලා කියනවනම් ඒ සියල්ලම එක අරමුණක බොහෝම පැවැත්වීමට පාඩක කරනවා. නමුත් ඒක දන්නවනම් අපි මේ 9යි කිරිපෝල තියෙන කියලා අපි ඉතින් අදිස්ථාන පූර්වකව ආයේ පඬිල කන්ති පිච්චාවයි ඒ අනිදක්ෂ කන්ති පිච්චාය පුළුවන් නම් ඒක අරමුණ පවත්න්න කියනකොට ඒ සංසාරෙට යනවා නම් සංසාරෙට යනවා නම් දුක වැහෙනවා නම් අරමුණ මාරු කිරීම මතින් අත්යෙන් අතර පයින් කුරුලෙක් වගේ විඥානේ පයි. නිවනට යනවා නම් එකම අරමුණේ හිත බෙහෙතක් බොන්නා වගේ ඉන්නකොට එපහකම පහළ වෙනවා. ඒකාකාරීකම පහළ වෙනවා. විචිත්‍රත්වය අඩු වෙනවා. ඉතින් මේක සත්පුරුෂයාට ආර්යනාථලා දකපු කෙනාට මේක පාර මාර්ගය අමාර්ගය දෙක තේරෙනවා. ඉතින් නැති කෙනාට රුචි අනුව අරමුණු මාරු කරමින් ගිහිලා ගුරුවරු මාරු කරනවා, භාවනා ක්‍රම මාරු කරනවා. නානා ප්‍රදේවල් කර කර ඉන්නවා. කවදා හෝ ආර්යනාථලා දකලා සත්පුරුෂයන් දකලා හැසිරෙච්ච කෙනා ඩිංගිත්තක් හරි අරමුණක් දිගේ ඉඳ ගියාම ඒක විපරිණාමේ තේරෙනවා. විපරිණාමේ තේරුම් ගන්නකොට ඒකේ අර මං කියපු විදිහට මානවයාගේ තියෙන සමානකම තේරෙනවා. එnde end end end උරු වෙන්න වෙන්න නතු වෙන්න වෙන්න මේචල් වෙන්න වෙන්න ආම්බන් වෙන්න වෙන්න ඒකේ සිලිලාරේ නැති වෙනවා. විවිධාංගීකරණේ නැති වෙනවා. බවුරු කොලන් නැති වෙලා කොහොමකින් තියනවා තමයි ඉතින් මොකද කියන தත්තට ඒකාකාරීකම නිරසකමටපත් වෙනවා. ඉතින් මෙතෙන්දී යෝගාවචරයට හැහෙන ආධ්‍යාත්මික වශයෙන් රුචර්චකා මුල රණ්ඩු සරුවලක් තියෙනවා. හරිද? පාර වැරදි. ඒකයි මේ ධර්ම තුනත් කියන්නේ මේ ගමන යනකොට ආර්යයන් වහන්සේලා දැකලා තියෙනවා ආර්ය ධර්මය අහලා තියෙනෝනේ ඩිංගිත්තක් හැදිලා තියෙනවා. ටිකක් හෝ. එහෙම නැත්නම් සත්පුරුෂයන් දැකලා තියෙනෝනේ සත්‍ය ධර්මයේ දක්ෂ වෙලා තියෙනෝනේ ඒක විනය විනයනේ වෙලා යම් ප්‍රමාණයකට හැඟීමක් තියෙන කෙනාට තේරෙනවා අපෝ භාවනා කරනකොට එපා වෙනවයි කියන එක ඒ භාවනාවේ පළවෙනිම ප්‍රතිඵලය. අරමුණ එපා වෙනවා. ඒ කියන්නේ අරමුණ බොහෝ වෙලා ඉන්නවයි කියන එකයි කර්මස්ථානාචාරයට පෙන්වන්න බෑ. යෝගාවචරය කියන්නේ අරමුණ එනකොට ඒක එපා වෙනවා. එපා වෙනවා කියන්නේත් නෑ. ඒ වෙනුවට මේක කෙරුවොත් මොකද කියලා. අරක කෙරුවොත් මොකද? අරේම මේමයි මෙහෙම මේමයි කියලා හැම වෙලාවෙදීම අර භාවනා ආරමුණ විතර එක තියෙද්දී බාහිර දේවල් වලට පිටපයින්ට හදන කට්ටියට පයින්රි ලොන්ට ඉනිමම් පදි. මේ කාර්යීම මේ විචිත්‍ර තනක් දුරට තේරුම් ගත්තොත් යම් වෙලාවක ඒ යෝගාවචර බාහිර රූප සත්‍ය ගන්ධ රස විතරක් නෙවෙයි ඒ සියල්ල ගවන් කිරීම සඳහා ඉදිරිපත් කරගත්ත කාය සාක්ෂි වශයෙන් ගත්ත කායගත සතියේ අරමුණත් සියුම් කරලා තුනී කරගන්න ගියයි කියලා කියන්නේ මේ සෑහෙන ජයග්‍රහණයක් අර ආර්යනාථලා ඇසුරු කරපු නිසා. කල්යාණ මිත්‍රන් ඇසුරු කරපු නිසා කවදාකවත් යෝගාචර තනියම හිතෙන්නේ නැහැ. ඒක ලෝකායත විෂයන් වල උගන්වන්නෙත් නැහැ. ඇත්තටම කරන්නේ ලෝකායත විෂයන් තියෙන තියෙන මේක සැක කරනවා. මේකට බය වෙනවා. මේක හරියට පෙරකුත් කියලා. නමුත් අර බොහෝ දෙනා මේ වැඩේම කරන සමිතියකට සමාගමකට වැටුණොත් සමහර විටක මේ පුද්ගලයාට අර අවශ්‍ය කරන සූරගුණ ගති පහළ වෙන්න ඉඩ තියෙනවා. එහෙම ගිහිලා අපි හිතමු දිග කතාව කෙටි කරන්න ඒ සංසිඳීම හරි. සංසිඳීම නිවන් ගමන. සංසිඳීමේදී தત્ත්වේ පාණයට නතු වෙනවා. අරමුණ ඉස්සරහට වුණාට ඒකෙන් රාග ද්වේෂ මොහ පහළ වෙන්නේ නැහැ. හැබැයි රාගය වෙනුවට නීරසකම පහළ වෙනවා. ද්වේෂය වෙනුවට ගණන් නොගැනීම පහළ වෙනවා. නිජමත වෙනුවට අරමුණ මෙනෙහි කරමින් තියාගෙන පුළුවන්. සැක සංකා නැති වෙනවා කියලා ඉතින් මේ தත්ත්වෙට කියනවා කාය සංස්කාරයන්ගේ සමතේටපත් කිරීම කියලා. ඒ වෙලාවට රූප ගෙවම් කරලා කියනවා. වේදනා සංඥා දෙක පිළිබඳ යම් ආකාරයක හැඟීමක් හික්මීමක් විනයක් තියෙනවා. සංස්කාරවල සකස් කිරීම වල ප්‍රතික්‍රියා කිරීමේදී කය හා සම්බන්ධ ආනාපානය හා සම්බන්ධ වැඩවලදී ප්‍රතික්‍රියා නොකර සිටීම ගන්න. ඒ කියන්නේ සංස්කෘතියකට සංස්කෘතියෙන් ඇරලා අසම්බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති කියලා හික්මෙන්න පටන් ගන්නවා. අන්නේ මේ හික්මෙන වෙලාවේදී ඒ යෝගාවචරය අසංස්කාරිකව මේක හික්මෙනා නිවිලා ආනාපාන අතර වෙන්න ඇරියට අසංස්කාරික මනෝ සංකාර සහ අසංස්කාරික චිත් වචී සංස්කාර ගොජ දාන්න ඉඩ තියෙනවා අර ප්‍රධානම මේ සංස්කාර අයින් වෙනකොට සිවුම්ම තියෙන කොටස් පේන්න පටන් ඒක පුදුජානනාචෝ තච්චක උපමාවෙන් පෙන්නනවා ලීයක් ගන්න වඩුවා මේ ලීයේ බලලා උන්දම තියෙන පැත්ත බලලා ඒක ගෙවන් කෙරුවට පස්සේ කන හැට බලනකොට අර ප්‍රධාන උන්දම ගෙව්වට පස්සේ ඊට යට තියෙන පුංචි උස්මිටිකම් පේනවා. ගෙව්වට ගෙවන්න පස්සේ ඊට වැඩිය තියෙන උස්මිටිකම් පේනවා. ඒ නිසා ගාමින් කන හැට බල බල බල බල ප්‍රධානේ වගේ වෙනකොට ඊගාට තියෙනවා පේන්න පටන් ගන්නවා. අන්තිමට යත්ත මේ පැත්තෙන් තිබ්බම එහා පැත්තට යනකම් රිබන් එක වගේ ඇදලා යන දවසේ තමයි ඔන්න ලිය ගන්නට කිවිල ඉවර වෙන්නේ. එතෙන්ට යනකම් අතන මෙතන තියෙනවා කැපි කැපි කැපි කැපි කැපි කැපි සමමට්ටම් වෙනවා. ඒ නිසා මේ වෙලාවේදී අසංස්කාර වචී සංකාර මනෝ සංකාර වද දාන්න පුළුවන් නැති හිතවිලි જાති ඉන්න පුළුවන්. එහෙම නැත්නම් වේදනා සංඥා නොයකක්වත් ප්‍රകൃති වනවේ මනෝමූලිකව පැනනගිට දේවා. ඒක යෝගාවචරයට හිතා ගන්න බෑ මොකද ඇතුලෙන් මේ නිසා හිතෙන්නේ මේක ඇත්තම කියලා. ඒ ඇඟේ කූඹි දුවනකොට කූඹි ඉන්නවමයි කියලා හිතේ. එහෙම නැත්නම් දෙමිලා වැස්සට වතුර ගන්නවා වගේ තමයි පේන්නේ. එහෙම නැත්නම් හිරි වැටෙනවා වගේ පේන තේ වෙලාවට යෝගාවචරය යම් ප්‍රමාණයකට ඒ කායට ආසාව නිසා ජීවිතයට ආසාව නිසා වැරලා බලුවට මොකද එහෙම එකක් ඇත්තේ නෑ කවදා හරි ඒකටත් ප්‍රතික්‍රියා නොකර ඉන්න පටන් ගත්තොත් අනිත් වෙදී ගැඹුරු තැනකින් විඥානයේ තියෙන මේ කෝලම නැත්නම් මායාව තේරුම් ගන්න උත්සාහ කරනවා. අනේ එතෙන්දී සර්වඥාන්සේ කියන්නේ මනුව අතිත්‍ිත විඥානය සහ අපතිත්‍ිත විඥානය කියන වචන දෙක හඳුන්ලා දුන්නොත් මෙතෙන්ට එනකන් කතාව තේරුම් ගන්න එක්කනට මේක මේකට අත්‍යක් වෙනවා. රුකුලක් වෙනවා. විඥානේ මේ වෙලාවේදී දන්නවා දැන් කාය සංස්කාර වලින් දැන් අපිට සරණක් නැහැ. කාය සංස්කාර ප්‍රතිස්ථාවක් ගන්න බෑ. මොකද ආනපානේ බැලුවට ගොරෝසු වුණාට ආයික්මට සිුම් වෙනවා. ඒක බාර අරන් ඉවරයි. ඊට පස්සේ විඥානේ හොයනවා මොකක් හරි මේ කොක්ක ගහගන්න තැන. ඉතින් සර්වඥයන් කියනවා යංච චේතේති යාච චේතේති යාච පකප්පේති යාච අනුසේති තං තස්ස ආරම්භණං හෝති විඥානස පතිත්තයි. ඒ වෙලාවට යම් චේතනාවක් පහළ වුණොත් අනේ මට සෝවාන් වෙන්න නැත්තම් එහෙම නැත්නම් මට මේ හිතවිලි නැති වෙනවා නම් ආදි වශයෙන් මොනම චේතනාවක් පහළ වුණත් නැත්නම් මොනම ප්‍රකල්පනාවක් මම මේ කාර්යයට කියලා දෙන්න ඕනේ නැත්නම් හිත මම මෙහෙම කරන්න ඕනේ කියලා සැලසුම් කිරීම අදහස් එහෙම නැත්නම් අනුශේධ ධර්ම. යෝගාට කිසිම පාණයක් නැති අනුශේධ පහන ඒ තුනේ කොයි එක වුණත් විඥානේ ප්‍රයෝජනට ගන්නවා අරමුණක් වශයෙන් ඒ අරමුණේ එල්බ ගන්න. දැන් ඒ කියන්නේ කායන ප්‍රසන අරමුණ ගෙවිලා. ආනාපාන කරන් ගෙවිලා. ගෙවුනා වාගේ ගියාට යෝගාවචරය නෙවෙයි ඒකෙන් හැලවමනා ගන්න. කිම්බින කිලම කරන එක ගෙවිලා. සිය සක්මන් කරනකොට Tamanට වම දකුණ අනම්මන මොකොත් නැ සක්මනේ යන බව තේරෙනවා. ඉඳ කියලා නැ මැරිච්ච නැති බව දන්න. අල්ලගන්න බෑ. අන්නේ වෙලාවට චේතනා පහළ වීම අනේ මේක හරිසෝ. ඒකත් මෙහෙම වෙන්න ඕන. එහෙම නැත්නම් මම මේක මෙහෙම කරන්න ඕන කියලා අදහස් පහළ වීම. එහෙම නැත්නම් අනුසය පහළ වීම අසංස්කාරිකව සිද්ධ වෙනවද සසංකාරිකව සිද්ධ වෙනවද සවිඥානිකව සිද්ධ වෙනවද අවිඥානිකව සිද්ධ වෙනවද අචේතනිකව සිද්ධ වෙනවද සචේතනිකව සිද්ධ වෙනවද කියන එක ගාක්ම සංකීර්ණ ප්‍රශ්නයක්. ඊටාමත්ම සූක්ෂම දෙයක්. යෝගාවචරය උත්සාහ කරන මේක හේතු සහිතව පහළ වෙනවා කියන්නේ. නැත්නම් මේක මම හිතුවා. එහෙම නැත්නම් මට මේක වුණා. මම කළා. සර්වඥාන්සේ පැත්තෙන් කියන හිතුවා නෙවෙයි දරුවක හිතුණා කියන පුරුකය. ඕක උඹ කළා නෙවෙයි උඹට වුණා කියන පුරුකය. මේ හැම දෙයකම තියෙන සකර්මක පැත්ත වෙනුවට ඒක අකර්මකයි කියන එක තමයි කියන්නේ මෙතන මේක මම නෙවෙයි කියන පුරුකය මගේ නෙවෙයි කියන පුරුකය මගේ ආත්මෙ නෙවෙයි කියන පුරුකය යම් චේතනාවක් යම් ප්‍රකල්පනාවක් යම් අනුශයක් ආවොත් එතන විඥානේ පහළ වෙනවා ඊට පස්සේ විඥානේ ලන්දේශකාරයා හරක්කම එලා ගත්තා වගේ සම්පූර්ණ අධිකාරී ශක්තිය ලබනවා. ඉතින් මේ විඥානේ ආවත් විඥානං අත්තනෝ සමනපස්සති මේ ආප විඥානේ තමයි මම කියලා හිතා ගන්නවනම් විතර සක්කාය දිට්ඨිය වැටෙනවා. ඒ වෙනුවට විඥානං න අත්තනෝ සමනපස්සති මේ පහළ වෙච්ච විඥානේ මේ චේතනාවක් පහළ වුණා ආ චේතනාව හොඳ එකක් නරක එකක් සුභ එකක් අසුභ එකක් කියලා විඥානය වෙන්නේ නැගිලා ගන්නවා. පහළ වෙච්ච විඥානය මත ප්‍රතිස්ථාවක් ලබනවා. ඒ විඥානය දැක්කත් තමයි මම නෙවෙයි, මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි. නැත්නම් මේ විඥානය ආත්මේ නෙවෙයි කියන තරමට බුදුබණ කියවුණොත් ඒ චිත්තක්ෂණේ නැකයිට කන්නේ. එහෙම නෙවෙයි මේක තමයි විඥානේ. මේ විඥානේ මගේ. මේක මම කරපු එකක් කියලා. අහක යන කුණු කන්දලේ හරි දාගත්තොත් ඒකට සක්කායදිට්ඨිය. එහෙම නැත්නම් විඥානං විඥාන වන්තං වා අත්තානං ආත්මය තියෙන කෙනෙකුට මේ වගේ නිකන් ඉන්න බෑ. යාට ඒ වගේ අදහස් පාලන ඕක තමයි විඥානයේ මේ ආත්මවන්ත බව. කියලා මේ ඉබේ පහළ වෙන හෝ පහළ කරන හිතවිල්ල විඥානයේ ආත්මවන්තකමක් කියලා තේරුම් ගන්න පටන් අරගත්ත ආත්මයේ විඥානවන්තකමක් කියලා තේරුම් පටන් අරගත්තොත් ඒ සක්කාය හිත ඡන්දය. නැත්නම් විඥානේ ආත්මවන්තයි ආත්මේ විඥානවන්තයි නැත්නම් විඥානයේ කෙරෙහි විඥානයේ කෙරෙහි ආත්මේ පණවන්න පටන් නැත්නම් අපි කොහොම හරි එල්ලන්න උත්සාහ කරනවා අන්න මෙතන තමයි මේ සක්කායදිට්ඨිය පහළ වීම හෝ නොවීම පිළිබඳව විනිශ්චය ඒකේ චිත්තක්ෂණයම සිදුවෙන එකක් ඒ කොච්චරද කියනවනම් ආසස් වසස් සංදිත් බවත් දැනගන්න ඕනේ තමන්න පුළුවන් තරම් ඒක මේ චේතනා ප්‍රකල්පන අනුසේ ධර්ම තියෙනවනම් නැති කරන්න හදන්නත් එපා. චේතනා එන්න එපා. ප්‍රකල්පන එන්න එපා. අනුසේ එන්න එපා කියන්න බෑ. චේතනා ප්‍රකල්පන නැති කරන්න පුළුවන් කිව්වොත් අනුසේ නැති කරන්න බෑ. ඒ නිසා මඩ වලකින් ඉඳපුවාම බොපුලුව දාන්නා වගේ ඔහෙ එනවා. මෙන්න මේ ඇති වෙන චේතනා, ඇති වෙන ප්‍රකල්පන, ඇති වෙන අනුසේ ධර්ම කරේ දාගන්න. මම කියා ගන්න. මගේ කියා ගන්න. ආත්මය කරගන්න නැතුව නැත්නම් මෙවට විඥානයේ පිහිටන්ඩ ආරම්මණයක් වෙන්න තදින බවට කියන ශික්ෂණය ඒ තියෙන ප්‍රතිපත්තිය ප්‍රතිපදාව බුදුහාමුදුරු කරා මට උඹලා විදිහ කරලා දෙන්න බෑ මට කියලා දෙන්න පුළුවන් එතෙන් යනකම් උඹට යන්න පාරක් අත්තල ගහලා දෙන්න පුළුවන් නම මෙතෙන් ගියාට පස්සේ එන හැම චේතනාවකටම උපෙන සාතිකයට තමන් තාත්ත වෙනුවෙන් අසංකරණ පටන් ගත්තා. හැම ප්‍රකල්පනාවකම උපෙන සාතිකයට අසංකරණ ගත්තොත් හැම අනුසයක්ම බාහිර ගන්න ගත්තොත් එතන සක්කායිතිකයි. මේ නිසා යම් කිසි කෙනෙක් හිතනවා නම් එතෙන් යනකොට වේ කවදාහරි චේතනා නැති වෙනකන් ඉන්න ඕන. ප්‍රකල්පන නැති වෙනකන් ඉන්න ඕන. අනුසය නැති වෙනකන් ඉන්නකොට ඒකත් අන්තවාදයක්. නැත්නම් එන චේතනා හැම එකක්ම මම කළා. ඒක මගේ මගේ ආත්මය කරගත්තොත් ඒකත් අන්තවාදයක්. ඒ නිසා චේතනා ආදී පාරේ කොච්චරද වාහන ගියාවයි. ඒක Taman ඇගේ දාගන්න ඕන කම නැහැ. ආහනේ චේතනා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ කියනවනම් විරවිජිත් කියනවා ඒ චේතනා අරමුණු කරන්නේ නැත්තම්. ඒ චේතනා මත ප්‍රතිෂ්ඨාවක් ලබන්න දෙන්නේ නැත්නම් ඒ යෝගාවචරයට පේනවා අර ਸਰවචනාවේ කුඹුලක් පිට ගිහිල්ලා වස්සපු පොකුරු වැස්ස වගේ. අදිෂ්ඨාන කරුවොත් වෙන්න පුළුවන් අදිෂ්ඨාන කරුවොත් නැත්නම් ඉන්න පුළුවන්. ඒක ඊරදියා. වගේ චේතනාවක් ආවට පස්සේ ඒක තියෙන හොඳ පැත්ත නරක පැත්ත බලලා මේක මගේ චේතනාවක් මම ලියන්න ඕනේ මේක මේකට රචනයක් කියන්න ඕනේ චිත්‍රයක් අඳින්න ඕනේ කවියක් කියන්න ඕනේ පොතක් කියන්න ඕනේ කියලා අර චේතනාව බහුලීගත කරන්න පුළුවන්. එහෙම නැත්නම් කොච්චර වැදගත් දෙයක් වුණත් ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා එකට යන්න අරින්නත් පුළුවන් කියන තැනට આવොත් විතරයි විමුක්තියක් හම්බෙන්නේ. අපි එකෙන් සුවයක්ත වෙන්නේ. ඒ චේතනාව හරිය වැදගත් ඒක අනිවාර්යයෙන්ම මට පහළ වෙච්ච ගමන් මම මේක අයිතිවාසිකම ගන්න ඕනේ කියලා කියනවනම් ඒ තමන් චේතනාව වශී කරගත්ත වෙන තමන් වේදනාවට වශී වුණා වෙනවා දාස වෙනවා. ඔච්චර වටිනා චේතනාවක් වුණත් අතහරින්න පුළුවන් නම් ඒක තමයි ලෝකේ තියෙන ලොකුම පරිත්‍යාගයේ ලොකුම අබිනිෂ්ක්‍මණය ඒකට කියන්නේ කාය විවේක චිත්ත විවේකනේ උපදි විවේක කියලා. උපදි සම්පatti තමයි මේ චේතනාවෙන් අපිට ලැබෙන්නේ උපදියක්වත් මම මගේ කියන්නේ. ඒකට ප්‍රකල්පන පහළ වෙනවා. උද්ද ලස්සන සැලසුම්. උද්ද පිරිසිදුව වැඩක් කරන්න පුළුවන් කටි. අති අපි මේක සමාජලාට පරානුදායතාවය පැත්තේ සාධාරණ කරනවා. එහෙම නැත්නම් අනාගතයේ සැප පිණිස කියලා හිතලා සැලසුම් කරනවා. මේ හැම දෙයක්ම ප්‍රකල්පන මම කියාගත්ත ගම විඥානයේකින් අතිරේක ලාභයක් ලබනවා. ඒ නිසා ඒවා හරියන්න පුළුවන් හරියනවා මේ ප්‍රකල්පනේ නැවත නැවතලා ඒක කොරයි. ඒක හරියන්නේ නැහැ කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. ආවයි කියලා නම්බකාර කරන්නත් එපා. මේ වෙලාවදී මට මෙන්න මේ විදිහේ අනාගත සැලසුමක් ආවා. අයි ආපු වෙලාවෙදී ඒක ඒක දැනගන්නවා ඉච්චරයි. නොඒවා කියලා හිතන්නත් යන්න එපා. ආවයි කියලා gadu ගන්නේ උඩ කමකොත් නැහැ. ඒ වගේ අනුශේ ධර්ම පහළ වෙනවා. අනුශේ ධර්ම කිසිසේත්ම තමයි බලාපොරොත්තු වෙච්ච දේවල් නෙවෙයි. මේ මෙතන ලස්සන පැත්තකුත් තියෙනවා. භාවනා කරන යෝගාවචරයට අක්ෂශීලවද මේ ප්‍රකල්පන මේ චේතනා මේ අනුසය කවදාකවත් දරා ගන්න බැරි මට්ටමට දරා ගන්න බැරි මට්ටමට එන්නේ මේවා මම කියාගත්තත් තමයි. මගේ කියාගත්තත් පමණයි. නැත්නම් ආශ්‍රය කරගත්තත් තමයි. ඒ එන වෙලාවේ බැලුවොත් බොහොම විචිත්‍රයි තමයි. නැත්නම් බොහොම නාස්තිකයි. නමුත් ඒක අතේ තුරින් තියෙනවා. ඒකටවත් බෑ Tamanට හානියක් හෝ බලපෑමක් කරන්න. ඒගොල්ල කරන යෝජනාව Taman ඉස්තිර කළොත් සභා සම්මත වෙයි. තමයි ඉස්තිර කරේ නැතුව යෝජනාවක් වශයෙන් තිබුණාට කොච්චර බත්වත් චෝදනාවක් වුණත් යෝජනාවක් වුණත් සභා සම්මත වුණේ නැත්තම් ඒක බලංගුයි. මෙන්න මේ කරන යෝජනාව තුන් ආකාරයි චේතනාවෙන් ප්‍රකල්පන වශයෙන් අනුසේ වශයෙන් එන්නේ. ඒක මම මාගේ කියා ගැනීම තමයි යෝජනා ඉස්තිර කරගැනීමනේ ඊට පස්සේ තමන් එකට වග වෙන්නේ. ඒක චේතනාව උනාට පස්සේ කර්ම බාටපත්. ඒ චේතනාව හුදු චේතනාවක් පමණක් කියලා වටහා ගන්න පුළුවන්. අතර එතනින්ම දැනගන්න පුළුවන් නම් ඒ මේ විඤ්ඤාතේ විඤ්ඤාත මට්ටම්. මේ විඥානයේ විශ්ින් මේක බුබුලක් මතු කරා ඒක එච්චරම තමයි එහාට තමන්නේ ඒකේ තරංග ගන්න. ඒකට පදනමක් කරලා දෙන්න යන්නේ. ඉතින් ඒක තමයි මේ ශික්ෂණයේ අන්තිමම අමාරුම ශික්ෂණයේ විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂති. ඊට කලින් තමයි දිත්තේ දිත්තමත්තම් භවිෂති. සුතේ සුතමත්තම් භවිෂති. මුතේ මුතමත්තම් භවිෂති කියලා පුරුදු කරලා තමයි අපි දෙන්න යන්නේ. රූපයක් දකපුවාම නිකන් සාමාන්‍ය ප්‍රകൃතිය හැට භාවනා කරපේකන ඒක මතින් තවදුරටත් තොරන් ගන්න යන මේ රූපයක් දැකීම බව දන්නවා. එතනින් මේක නැත කරන නැත්නම් අපි තව පැත්තකින් විස්තර කරනවා. දැක්කට මොකද අන්ධෙක් වගේ. ඒක මත නෑ. සැලසුම් කරන්න යන්න. සද්දයක් අහපුවාම තමයි බනිනවා වෙන්න පුළුවන්, ස්තුති කරනවා වෙන්න පුළුවන්. සුති සුතමත්තම් භවිෂති ඒ ඇහිම ඇහිම මතින් නතර කරනවා නැත්නම් ඇහුනට බීරෙක් වගේ ඉන්නවා. බීරිය නියත වේනා ගායනවා වගේ. මුති මුතමත්තම් භවිෂති කියලා කියන්නේ නහයට, දිවට, කයට යම් යම් sannivedana වෙනකොට හොඳටම තේනවා මේ භාවනා කරන මේ ඇඟට රහින වෙනවා වගේ තේරෙනවා. කුබි දුවනවා වගේ තේරෙනවා. කුඩල්ලෝ යනවා වගේ තේරෙනවා. ඉතින් ආය කාය ජීවිත නිරපේක්ෂව ඔන්න වෙනසක් වෙච්චාවයි කියලා ඒක තියා බලහින්න පුළුවන් නම් මේ මුතේ මුතේ මතේ නේද කුඩලේ කෑවයි මරනෝයි. එහෙම නැත්නම් කුඹිය කැලිලා දෙඟලුවා. කුඹියක් නේ ඔකට ඔච්චර මරන්න ඕනේ. හැබැයි ඉස්සල ඉස්සට කලබල වෙනවා. පහුනට එක නතර කරනවා. ආනේ තුන හිත සුත මුත තුන පුහුණු කරපේකනට විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිෂති කියලා ඒ චේතනා පහළ වුණාට ප්‍රකල්පන පහළ වුණාට අනුශේ පහළ වුණාට ඒක නිකන් අනුන්ගේ එකක් වගේ අසල්කේක සොරකම් ගිය දවසක කුහුන් සිතින් ඉන්නේ තම වේරක අල්ලම ගෙදර හොරකමක් වෙනකොට Tamanටත් ඒක වදිනවා. නමුත් Taman දන්න Tamanගේ ගෙදර නෙවෙයි කියලා. අන්න වගේ මේ මරණ චිත්තක්ෂණයට කලින් මේ අත්‍යන්තයෙන්ම ජීවිත යන්ත්‍රණයේ සිදුවෙන දේවල් අනුන්ගේ වශයෙන් බලන්න කිව්වොත් වුණු කරොත් නැත්නම් භාවනා කරොත් විපස්සනා කළොත් ඒ මනසට පේන්නේ කැක්කමක් නැති හිතක් වගේ. තමන්ට පේන්නේ තමන් ගැනවත් කැක්කමක්. අසල්වැසියොත් ගෙදරැත්තොත් කියනවා මොනවා කිව්වත් මොනවා වුණත් මේ මිනිහා ගණන් ගන්න. ඒ කියනවා නැත්නම් මේ සමාජයෙන් පැන යෑමේ ප්‍රතිපත්තියක් කරාඥ ගතියක් කියන. ඒක නැත්නම් කැක්කමක් නැහැ. කවුරු ඒ විදිහට මොන જાති පටවන්න හැදුවත් මේක උත්සාහ කරන මනුස්සය විතරයි දන්නේ මේක කොයිතරම් අමාරුද. ප්‍රකල්පනේ එන්නේ අඹරවගෙනම තමයි. රගන යන්නවයි එන්නේ. චේතනා එන්නේ අඹරවගෙනම තමයි. වේරම්භ වාතය. ඒ වගේම තමයි මනුෂයා. ඉතින් ඒ වෙනකොට කොච්චරනම් සංසාර පිළිබඳ ආසල්වසිය පිළිබඳ පිට්ටුවන්තය පිළිබඳ චෝදනා කරන පිළිබඳව උපේක්ෂාවක් තියෙන උදේ මේ මනුස්සයා මේ කට්ටිය කොච්චර කෙරුවත් මේ කට්ටියට පුරන්නේ මේක කලම්බන එක විතරයි. මේ වෙලාවේදී ආර්යයන් වහන්සේලා දැකපු මට සත්පුරුෂයන් දැකපු මට මුළු ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන් නේද? ඒකනේ ලොකුම බුද්ධ පූජාව වෙන්නේ. ඒකනේ ලොකුම ධර්ම අවබෝධය වෙන්නේ. ඒකනේ සංඝයාගේ තියෙන උත්තරම ලකුණ වෙන්නේ. ඒකනේ ආර්යකාන්ත සීලය කියන්නේ. අනික් කට්ටිය කියනවා එහෙම බෑ. ගැහුවක් ගහපන්. බැන්නොත් බැනපන්. මං බලාගන්න. මේ මේ කුප්පණ ගතියත් මේ සර්වඥාන්සේ මේ යෝජනා කරන නැත්තම් මේ විශේෂයෙන්ම ධම්මදීතාව මේ යෝජනා කරන නේතං මම නේසෝ ආමච්චින් මේසෝ වත්තා. එහෙම නැත්තම් විඥානං නත්තනෝ සම්පනිපස්සති න විඥානවන්තං නවත්තං නෝ අත්තනිවා විඥානං අත්ත විඥානස්ම වාතා. වචන හරි ගැඹුරුයි ඒක ව්‍යාකරණ අනුකූලව ආකාර හතරකට පෙන්වන කොයි ආකාරයෙන් හරි විඥානය අපි කොක්කට ගන්නවා මේ වර්ණගීම හැටියට. නමුත් මේ වෙලාවේදී පුහුණු කරලා කරලා කරලා යම් දවසක තීරුම් ගත්තොත් වෙනවා ඒ චිත්තක්ෂණේ සම්පූර්ණ විවෘතයි සක්කායදිට්ඨියට යන්න ඕන යන්න. ඔය කවුරු වට වෙලා ඉඳලා මොනවා කරත් Taman විඥාණය චේතනාව කෙනෙකුට මඟී කියා ගත්තොත් සංස්කාර රැස් වෙනවා. චේතනා කියන්නේ සංස්කාරනේ. එතකොට කර්ම රැස් වෙනවා. අකුසල් සිද්ධ වෙනවා සංසාරේ වැඩේ. ඒ එනදී කරේ දාගන්න නැති ඒ ඒ චිත්තක්ෂණයේ දක්ෂකම යෝනිසමනස්කාරය තියෙනවනම් අඩු ගානේ ඒ චිත්තක්ෂණයෙන් එන්න තියෙන කර්ම රැස්වීම එහෙම නැත්නම් සංස්කාර සමතය එහෙම නැත්නම් විඥානයාගේ අපපතිච්ඡිත භාවය යෝගාවචරය තේරුම් ගන්නකොට ඒ යෝගාවචරයට මේ විඥානයාගේ අපපතිච්ඡිත භාවය මොනම ගානකටවත් විකුණන්න නම් බෑ. වෙළඳ පොලේ කිසිසේත්ම පරිභෝග වටනකමක් මේක නෑ. යම් ආකාරයකට මේ විඥානයේ අතීතයේ භාවයක් තිබ්බනම් ඒකට පාරිභෝගික වටිනාකමක් තියෙන ඉඩ තියෙනවා. Taman අනික් කට්ටිය අතර මාන්නකාරකමක් ඇති කරගන්න ඉඩ තියෙනවා. නැත්නම් අනික් කට්ටිය අනේ හරි ෂෝක් මෙයාගේ නායකත්වය හොඳයි, මෙයාගේ ස්ථානෝච්ච ප්‍රඥා හොඳයි කියලා මල් මල දාන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය වශයෙන් මමයි මේ දේ කළේ. මේක මගේ පුද්ගලික ඥාන. ඔයාට බෑ. කියලා මා දිට්ඨි හොයත් වෙන. නැත්නම් තණ්හා කරන්න පුළුවන්. මෙතනදී තමයි නියම ඥානය පාල කරනට පාවිච්චි කරන්නේ. මට නම් ඒක කරන්න පුළුවන් කියලා ගන්න පුළුවන්. නමුත් යම් වෙලාවක අපතිතිත විඥානයක් ආවොත් ඒක හර බහුවා දක්වන්නත් බෑ. ඒකේ වෙනද වටිනාකමක් ඇත්තෙත් නැහැ. ඒක නිසා වෙනද වටිනාකම බලන මිනිස්සුන්ට කියන්නේ චිත්තක්ෂණේ කාලකන්ණිකයි. බුදුරජාණන්සේ කාලකන්‍යයි කියලා කියන්නේ පුදුමාකාර වටිනාකමක කාලෝ ඝසති භූතානි කියලා බුදුරජාණන්සේ රාතන් වහන්සේට තමක් කියනවා. ඒ කාලේ කාලා දාන්න පුළුවන් රාතන් වහන්සේට විතරයි. එහෙම නැත්නම් අනික් කටේ කාලය විසින් කාලා. එහෙම නැත්නම් කාලේ කා දාන්න පුළුවන් නම් ඒන චේතනාව පවා චේතනාවක් වශයෙන් දැනගෙන ඒක විඥාණයට ආරම්භණයක් වෙන්න දෙන්න තු ප්‍රතිස්ථාවක් වෙන්න දෙන්න තු පුළුවන් නම් අපිට පුළුවන් ඒ චේතනාව කාලා දාලා සක්කාය විතර කාලා දාලා ඒක තවදුරටත් ඉස්සරහට යන්නේ මෙහෙම ලස්සන ලොක් කරා. එහෙම නැත්නම් අපිට මේ චේතනාව උතුම් දෙයක් මේක අවස්ථානුකූලව පාව දෙයක් කියලා අල්ලගත්තොත් ඒ විචේතනාව විසින් අපිව පාඩම්. මේ දෙක අතර මැද දෙකක් නැහැ කියන එක විතරක් මතක තියාගන්න. එක්කෝ සංසාර ගමනේ නැත්නම් නිවෙන. අර විඥාන පැත්තට යනකොට කායන පසන වේදනාන පසන වශයෙන් නෙවෙයි අකාලිකවම ඇතරම රූපස්කන්ධේ පනෝර තකාලිකව තියෙනවා. මෙතන අකාලිකම් බොහෝමත්ම ප්‍රසිද්ධව පේනවා. මේක දෙවන්නේගේ සරණ. දෙවන්නේගේ පිහිට. දෙවන්නේගේ හවුහරණක් බලාපොරොත්තු වෙනවනම් තුච්චයි විහීනයි දීනයි. එනිසා බුදුරජාණන් කිව්වා මටවත් බෑ. හැබැයි මට ඉතින් යන්න පාර කීයද? තෙද ගන්නන්න පුළුවන්. ඉතින් නිසා මේ විඥානය පිළිබඳ ඉතින් යන්න අර කායනුපස්සනා වේදනාපස්සනා චිත්තානුපස්සනා සෑහෙන ගෙවන් කිරීමක් කර කර කරගෙන ඉන්නවා. ඒක නිසා ඒ ආනපාන සංසිඳුණාට පස්සේ හැම යෝගාවචරයම අහන ප්‍රශ්නේ ඊගාට මම මොකද කරන්නේ? ඒ කියන්නේ අර චේතන නැති, ප්‍රකල්පන නැති, අනුසීන තැනකට ගියාට පස්සේ එයාට තේරෙන්නේ නැහැ සක්කාය දිට්ඨිය නැත්තම් මොකටද ජීවත් වෙලා කියන්නේ. මේ මනුස්සයා ඒ වෙනුවට අහනවා මට බැරිද මේ කැඩිච්ච සක්කාය දිට්ඨිය වෙල්ඩින් කරලා ආයෙ හරි ගසලා දෙන්න. ඉතින් ඒකට තමයි ගුරුවරු කියන්නේ ආ එහෙනම් මේක අනිත්‍ය වශයෙන් බලන්න අසුභ වශයෙන් බලන්න අභිඥා වලට යන්න නානා ප්‍රකංග වලදී අර කැඩිලා ගිය සක්කාය දිට්ඨිය නැවත ඇති නොකිරීම සඳහා තියෙන මේ චිත්තක්ෂණය ආය කිරි කලයයි කොම කඳුලයි වගේ මොනවා හරි සංසාර කුණු කන්දලකින් මේ කෙල කරා. ඒක කෙලෙසෙන්න කොටම සරුවට වැටෙනවා. ඔබ දෙක වැවෙන්න ඕනේ ඔක්කොම පරිසර සාධක තියෙනවා. අන්න ඉවෙනි වෙලාවක චේතනා පාලන නොකර ප්‍රකල්පන පාලන නොකර නැත්නම් අනුසය ආවත් ඒකට ප්‍රතික්‍රියා නොකර ඉන්නකොට ඒ හිත මේ ලෝකෙට ගැලපෙන හිතක් මේ මනුෂ්‍යකමට ගැලපෙන හිතක් නෙවෙයි තර්කයට ගැලපෙන හිතක් නෙවෙයි නීතියකට ගැලපෙන හිතක් නෙවෙයි ආන්න එතනදී යෝගාචරයට බලන්න පුළුවන් මම හේතුක ප්‍රතිසන්දිය. මට පාරමිත අපිරලා තියෙනවාද? එහෙම නැත්නම් මම මෙතෙක් ආපු ගමනට මම නම්බු කරනවාද? එහෙම නැත්නම් කොන්ද පණ නැතුව වගේ මෙතනදී වටපිට බලලා තෙපර බලනවා. හැබැයි මේක පළවෙනි සැරේම එනකොටම මේක තේරුම් ගන්න පුළුවන් ශක්තියක් කිසිම කෙනෙකුට නැහැ. බොහෝ වාර ගණක් හැම කෙනෙක්ම මේ වෙනකොටත් මෙතෙන්ද ගිහිල්ලා තර්ක නිසා තම තමන් පිළිබඳව තියෙන පෞද්ගලික ඥාන නිසා මේ අවස්ථාව කෙලසගෙන තියෙනවා. ඒ කිසියෙම දුර්ලභමක්. කවදා හෝ මේක එක දවසක ක්‍රියාත්මක කරලා බලපු ගමන් එතන තියෙන ඉලෙක්ට්‍රික් කරනකොටම තේරෙනවා කවදාකවත් නැති විදිහට මේ චේතනා ගණන් නොකිරීම තුලින් එතනම විමුක්තියක් ගණන් ගන්න පච්චත්තාවක් ඒන ප්‍රකල්පන මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කිව්වට ඒක උරුම දෙන හිතත් එනවා අනිත් පැත්තේ. කද්දාකත් හානියක් වෙනවා. ඒක නිකන් මායාවක් නම් නම කියලා කතා කරනකොට ලැජ්ජ වෙලා යනවා. ඒ වගේම අනුශේධ ධර්ම ආවත් ඒ අනුශේධ ධර්ම දිගින් දිගට ගෙවෙනකන් තමන් ඒකට මල් මාල දාලා පිළිගත්තත් නැතත් වෙනවා. ඒක හොඳ වෙලේ තමයි. බට ඉන්නේ වරේ. මම නෑ ඒකට පේ වෙලා ලෑස්ති වෙලා මුලත් උතුලක් අතර දිලා පාර ගන්න ලෑස්ති කියලා හිතපුවාම තමයි අපි මේ චේතනා පිළිබඳව ඒ ප්‍රකල්පන පිළිබඳව එහෙම නැත්නම් ඒ අනුශේධ පිළිබඳව අපිට ස්වාමිත්වයක් ස්වාමිත්ව කියලා කියන පාලන ශක්තියක් වශී කියන වචනේ අපි මේකට පාවිච්චි කරන්නේ ඒ වශී භාවය එක සැරයක් වෙලා ගන්න. එක සැරේ ලොකු වෙනසක් සිද්ධ වෙනවා. උනාට මොකද නැවත නැවතත් මේ වශී වශී කරගන්න. කරගෙන කරගෙන කරගෙන යනකොට අර සාමාන්‍ය භාවිතයේදී දැනට මේ මේ කාලේ භාවිතයට ඇවිල්ලා තියෙන කොට ලොකු දෙයක්. දැක්කට යමක් අන්දෙක් වගේ ඉන්නේ නැති. ඇහුණට යමක් බීරෙක් වගේ ඉන්නේ නැති. මුදුවේ කල්පනා ශක්තිය තිබුණට මෝඩෙක් වගේ බුබ්බඩෙක් වගේ ඉන්නේ නැති. අතපය විසිකල වැඩ කරන්න පුළුවන් වුණාට කොන්දේ අමාරු මනුස්සයෙක් වශයෙන් ඉන්න ඇති එහෙම නැත්නම් මලමිණියක් වගේ ඉන්න හැටි කියන පාදේ හැම වෙලාවෙම හිටියොත් එම අපිට කන්න දෙන කවුරක්වත් නැහැ. නමුත් ඒ කෙලස් පරිච වෙලාවේදී පාවිච්චි කිරීම පිළිබඳව නැත්නම් ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කිරීම පිළිබඳව තමන්ටම ක්‍රමසා විදිතේ. එහෙම නැත්නම් දිත්තේ දිත්ත මත්තම් භවිෂති සුතේ සුත මත්තම් භවිෂති මුතේ මුත මත්තම් භවිෂති දැක්කනම් දැක්කම දින් අතර කරන්න පුළුවන් නම් කැමරාවක් ෆොටෝ ගත්තා ඉච්චරයි. කැමරාවට ඕකෙන් නිවන් දකින්නෙත් නැහැ. කැමරාව කෙලෙදෙන්නෙත් නැහැ. ඒ වගේ මේ පටිගත කරන යන්ත්‍රයකට මොන જાති පටිගත කරවත් පටිගත කරව විතරයි ඉහාට යාට ඒක හැංගීමක් නැහැ. අන්තිම හැකියාවක් අපේ මේ මානසික තියෙන බව තේරුම් ගන්න. ඒ වගේ අපිට කවුරුත් ගැහුවත් එහෙම නැත්නම් අපිට කවුරුත් ආදරෙන් ප්‍රේමාන්තව අත ගෑවත් මේ මුතයේ නැත්නම් රස ගඳේ මේ රසේ වැදුනට නොවැදුනාසේ ඉන්න පුළුවන් ශක්තිය ක්‍රියාත්මක වෙච්ච දවසේ තමයි විමුක්තිය කියලා තියෙන්නේ. එදාට තමයි තමන්ට මේ පාලන යන්ත්‍රයේ ස්විච් බෝඩ් එකේ නැත්නම් අත්පොත හම්බුණා. එදාට දැනගන්න පුළුවන් මේකේ අපි දන්න two way switches වගේක් තියෙනවා. ඒ ඒක දැකලා තමයි බාහ්‍ය දාරු తీරණ කෙලිම කිව්වේ ඒ දිත්තේ දිත්තමත් අභවිසති සුතේ සුතමත් අභවිසති මුදේ මුතමත් අභවිසති කියේ බාහ්‍ය දාරු తీරණ වාක්‍යම නෙවෙයි බුදුහාරක මේක තමයි මේ යන්ත්‍රයේ ඇති ඒ නිසා ඔබ හැසිරියන් කොහොමද දිත්තේ දිත්තමත්නම් භවිසාමීති මම මේක දිත්තේ දිත්තමත්ින් නතර කරන්නේ මේ හැක්හික්මිය ඇසීම ඇසීම මතින් නතර කරන්නේ මේ හික්මිය මුතිය මුතිය මතින් නතර කරන්නේ මේ හික්මිය අදාගත්ත මාතෘකාට කියනවනම් විඤ්ඤාතේ විඤ්ඤාතමත්නම් භවිෂති කියලා හැක්මියක් හික්මිනොත් නෙවෙයිද නහුරං නෝබේ මන්ත්‍රේ උඹ ඒකෙහි වෙන්නේ නැහැ ඒකෙන් ඔබ කෙනෙක්ම වෙන්නේ නැහැ ওই දෙක අතරමැදත් නැහැ ඒ චිත්තක්ෂණයේදීම ඒ දේ විනිර්මුක්තියක් ලබනවා. එහෙම නැත්නම් වෙන්නේ මොකද? අර චේතනාවට අපි උඩගිනි දෙන්න ගිහිල්ලා චේතනාව තියෙන තැන හෝ මමෙක් මවා ගන්නවා. නැත්නම් චේතනා නිසා මෙතන හෝ මමෙක් මමෙක් මවා ගන්නවා. ඊට පස්සේ ඒ මම ඒ මමයට නිකන් අබෝමත්ම ජවාදික ඊට පස්සේ අර චේතනාව ක්‍රියාත්මක කිරීමට බාධා කරන සියලු නාම මනසන්ත විනාශ කරන්න හිතනවා. ඒ චේතනා ක්‍රියාත්මක කරන හදන සියලු දෙනාම මිත්‍රි වශයෙන් සලකන ඒ ලෝකෙ දෙකට බෙදා ගන්නවා. ඉතින් ගැටුම දිගට යනවා. ඒක නිසා දවසක පරිේශන මට්ටමින් හෝ ඒ වගේ දේවල් කරන්න පටන් අරගත්තදී මේ කරන චිත්තක්ෂණ චිත්තක්ෂණ පාස මේ කාලයට අහු වෙන්නේ නැති දේශයට අහු වෙන්නේ නැති කෙලෙස් වලට අහු වෙන්නේ නැති මොකද්ද 아무තු account එකක් ඔපයි ව්‍යාකරණයට අහු වෙන්නේ නැති එන්න පටන් ගන්න. ඒ කියන්නේ අපපතිත්‍ත විඥානය කියන එක තේරුම් ගන්න. පතිත්‍ත විඥානයේ ව්‍යාකරණ තියෙනවා කිව හැකි, පෙන්නා දිය හැකි, sannivedanaya කළ හැකි, ඒ නිසා සංනිවේදනය කළ හැකි කිව හැකි සියල්ලම තුච්ච මට්ටමට වැඩේ. දැන දැන දැක දැක මෙහෙම කරන්න බැරි ඒ තත්ත්වයට ගියාම ඒකට අවදි වෙන්න පුළුවන් නම් ඒකේ තියෙන අති ශ්‍රේෂ්ඨ මිල කරන හැකි තත්ත්වයකට පත් වෙන නිසා යෝගාවචරය ආයේ කරගෙන යන වැඩේදී දන්නා තැන සිට නොදන්න තැනට යෑමත් ගුරුසු තැන සිට සියුම් තැනට යෑමත් සක්කාය දිට්ඨිය තියෙන තැනට සක්කාය දිට්ඨිය නැත්නම් යෑමත් තමයි මේ ප්‍රතිපදාව සිද්ධ වෙන්නේ නිසා සෑම කෙනෙක්ම ඉන්නේ ප්‍රතිපදාවේ තමයි. එක්කෙනෙක්වත් නැහැ නැහැ කියන්නේ. ඒ නිසා අපිට තියෙන්නේ දැනට තියෙන ඒ ගොරෝසු ගති එන එන අවස්ථාවේ වාසිය දකලා මීට වඩා සූක්ෂම තත්ත්වයකටපත් කරන්න. ඊට පස්සේ ඉස්සරහ මෙතෙක් කරගෙන ආපු අධ්‍යක්ෂණ පාවිච්චි කරලා ඉදිරියට යනවන මේ වැඩ පිළිවෙලන ගෙවම් කරන වැඩ පිළිවෙල කියලා. ක්ෂය කරන වැඩ පිළිවෙල. වැය කරන වැඩ පිළිවෙල. නිරෝධ කරන වැඩ පිළිවෙල කියලා. ඒකට කයානුපසනාව, වයානුපසනාව, නිරෝධානුපසනාව වශයෙන් ඉස්සරහට යන්න ධර්ම දේශනා අහක දානවා කියන එක නෙවෙයි. Tamangema දැනුමම තමයි මේකෙන් පණ දෙන්නේ. සබාවන ඉදිරියට යන්න යන්න යන්න යන්න ඒ Taman ආර්ය පරිශ්‍රණය මෙතෙක් නොගිය පැතිවලට බෑ කියලා හිතපු පැතිවලට ඒ ආර්යනාථලා දැකපු නිසා දත්පුරුෂයන් දැකපු නිසා යෑමේ ශක්තිය එnde එnde එnde එnde සක්කාය පිට එන හැටි ඇති කරගන්න හැටි නැති කරගන්න හැටි නැතුණාම ආය නැතිවීම පිට කටයුතු කරන හැටි ආදි වශයෙන් සක්කාය පිට නැතුව කවදා සක්කාය පිට නැති කරනවා ඒකමයි පොර. ඒ නිසා මේ හක්කයිතිර බය වෙන්න දෙයක්වත් නැහැ. කවදාකවත් බය වුණොත් මේ වැඩේ කරන්න. ඒ නිසා එනකොට ඒකේ ධර්ම දැනගෙන දෙවන්නේක් මේකට සම්බන්ධ නැහැ. මේක නැතිකරන්න අඩුපාඩු කියලා කිසි දෙක අඩුවකුත් නැහැ. අවශ්‍ය වෙලා තියෙන තියෙන අඩුම කැඩුම ටික හරියට පෙළගස්වා ගන්න එකයි. ඒ පෙළගස්වා ගැනීම සඳහා සරුවච්චන් වහන්සේවත් මහා කරුණාවෙන් අපිට උදව් කරන්න බෑ කියලා ඉතින් මහා ප්‍රඥාවෙන් දේශනා ඒ නිසා අපි එකෙන් ආඩ්‍ය වෙලයි තියෙන්නේ. ඉතින් ඒක රූප වේවා වේදනා සංඥා සංකාර විඥාන කියන කොයි එකේදී හරි මේ රිලි රේස් එක බැටන් එක මාරු වෙන්න වගේ මේකෙන් මේකට මාරු වෙන වෙලාවදී හරියට තේරුම් ගත්තොත් ඒ සෑම චිත්තක්ෂණයකම සක්කාය දිට්ඨිය ඇතිවීමේ නැතිවීමේ සමාන ප්‍රවණතාවයක් තියෙනවා. මේක හැමෝටම නෑ. මේක තියෙන්නේ භව්‍ය සම්පන්න නැත්නම් මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබුවායට විතරයි. ඒත් මේ වගේ යෙදී ගත කරන අයට විතර නිසා නැති පරිකම් පැත්තක දාලා මේ ආපු ගමනේ තියෙන මෙතෙක් හරිය ප්‍රදේශ බලාගෙන මේකත් සම්බන්ධ කරන ඉදිරියේදී වෙන හැම චිත්තක්ෂණයක්ම අහකනොතම කනෝ වේමා උපච්චගා කියන විදිහට මේ ක්ෂණය මා වික්මා නොයාවා කියන හැඟීමෙන් තම තමන්ගේ සුමන ධර්ම සම්පූර්ණ කර ගැනීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාටම සැනසීම දා වේවා කියලා